ඊට පස්සේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අහලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ සියලුම අජීවී රූප වල රූප කලාප චිත්තක්ෂණ 17න් 17ට ඇතිවෙමින් නැති වෙනවද? උදාහරණයක් ලෙස ඇඳුමකත් නිවසකත් ඇතිවෙමින්ද රූප කලාප නිරුද්ධ වන්නේ. ඔව්. ඒ හැම තැනකම එක විදිහට තමයි. ඉතින් ඒවා ක්‍රියාත්මක වෙන්නේ.